පරිත්තං යං බනන්තස්ස නිසින්නට්ඨාන දෝනං උදකම්පි විනාසේති සබ්බමේව පරිස්සයං සොත්තිනා ගබ්බ බුට්ඨානං යංච සාදේති තං කනේ තේරසංගුලි මාලස්ස ලෝකනාතේන භාසිතං කප්පට්ඨායින් මහතේජං පරිත්තං තං බනාමහේ යතෝහං භගිනි අරියාය ජාතියා ජාතු නාබිජානාමි සංචිච්ච පානං ජීවිතාවුරූපේතා තේන සච්චේන සොත්හිතේ හෝතු සොත්හි ගබ්බස්සාතිී යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්ච පනං ජීවිතාවුරුපේතා තේන සච්චේන සුත්තිතේ හෝතු සුත්ති ගබ්බසාති යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභීජානාමි සංචිච්ච පානං ජීවිතාවුරූපේතා තේන සච්චේන සොත්හිතේහෝතු සොත්හිගම්බස්සාති යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්ච පානං ජීවිතාවුරූපේතා තේන සච්චේන සුද්ධිතේ හෝතු සුද්ධිගබ්බත්සාති යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්ච පානං ජීවිතා බෝරූපේතා තේන සච්චේන සුද්ධිතේ හෝතු සුද්ධි ගබ්බස්සාති යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභීජානාමි සංචිච්ච පානං ජීවිතා උරූපේතා තේන සච්චේන සුත්තිතේ හෝතු සුත්ති ගම්බස්සාති යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචිච්ච පානං ජීවිතාවෝරෝපේතා තේන සච්චේන සොත්ති තේහෝතු සොත්ති ගබ්බස්සාති හිතේන සච්චවජ්ජේන සුත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන සුත්තිතේ හෝතු සම්බදා ඒතේන සච්ච වජ්ජේන සුත්තිතේ හෝතු සම්බදා